සංසද්ද සංයෝජනන්ති දැන් සාමාන්‍යයෙන් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ධර්මදේශනා පවත්වනකොට බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ පිළිබඳව වෙසක් පොහොයේ තියෙන වැදගත්කම පිළිබඳව ආදී වශයෙන් කරුණ කාරණා තමයි දේශනා කරන්නේ දේශකයන්න් වහන්සේලා. හැබැයි මා කල්පනා කළා ඉතින් අපේ බෞද්ධ පින්වතුන් ගොඩාක් බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙනවනේ. ශ්‍රද්ධාව බොහොම හොඳින් උපරිම මට්ටමින්ම තියෙනවනේ. ධර්මයේ පිළිබඳව ලැබියාවක් සංඝ රත්නයේ පිළිබඳව ගෞරවයක් හොඳින් තිබෙනවනේ. ඒ නිසා මේ පිළිබඳව යලි යලි කරුණු කාරණා පැහැදිලි කරන්නට යන්නේ නැතුව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කළොත් හොඳයි කියලා මා කල්පනා කළා. ඒ අනුව අද පින්නතුන්ට මා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේහි සඳහන් වෙන කොට්හිත කියන සූත්‍ර දේශනාව. මහා කොට්ඨිත කියලා සූත්‍ර දේශනාවකුත් තියෙනවා. කොට්ඨිත නමින් විවිධ තැන්වල සූත්‍ර දේශනාවල් සඳහන් වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ. මේ සූත්‍ර දේශනාව ශ්‍රාවක භාෂිත දේශනාවක් කියලා කිව්වොත් ඒක වඩා නිවැරදියි. බණ අහන ධර්මය ගැන අවබෝධයක් තියෙන පින්නතුන් ගොඩක් අය දන්නවා ත්‍රිපිටකය තුල සඳහන් වෙන සියලුම සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍රම නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍ර දේශනාවලට කියන්නේ බුද්ධ භාෂිත දේශනා කියලා. තවත් සූත්‍ර දේශනා වර්ගයක් තියෙනවා ඒ දේශනාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා දේශනා කරන ලදුව පසු බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනවා මම කිව්වත් ඔය බණ ඉතිරි බණ ඔය විදිහටම තමයි කියන්නේ කියලා එතකොට අන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ශ්‍රාවකයන් විසින් දේශනා කරන ලද සූත්‍රවලට කියන්නේ ශ්‍රාවක භාෂිත දේශනා. ඊළඟට තවත් සූත්‍ර කොටසක් තියෙනවා. සමහර ඍෂිවරු ඇවිල්ලා ප්‍රකාශ කරපු යම් යම් පැරණි ප්‍රකාශන තියෙනවා. බුදුහාමුදුරන්ට කලින් ලෝකේ පහළ වෙච්ච හිත දිනු කරගත් ඍෂිවරු, පඬිවරු දේශනා කරපු බුදුහාමුදුරේ මේ කතාව ඇත්තයි කියලා අනුමත කරලා තියෙනවා. ඒවට කියන්නේ ඉසිභාසිත දේශනා. කොය අතරේ සමහර දෙවියෝ ඉන්නවා. ඒ දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සංවාදවල යෙදෙනවා. සමහර දෙවියන් බුදුරජාණන් වහන්සේට තමන්ගේ හිතට පහළ වෙච්ච යම් යම් කාරණා පිළිබඳව ප්‍රකාශ කරනවා. ඉතින් බුදුහාමුදුරේ කාරණා සමහර ඒවා අනුමත කරනවා. අඩු වැඩි පෙන්වලා දෙනවා. ඔය ආදී වශයෙන් ඒ සාකච්ඡාවල් එකතු වෙනවා. ඒවට කියන්නේ ඉබඳු සූත්‍රවලට කියන්නේ දේව භාෂිත දේශනා. ඉතරොන් භාෂිත කීයක් කිව්වද? හතරක් කිව්වා. මොනවද? බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත, ඉසි භාෂිත සහ දේව භාෂිත කියලා. ඉතර මේ කොට්ඨිත සූත්‍රය ශ්‍රාවක භාෂිත දේශනාව. මේ සූත්‍රය කොට්ටිත මහරහතන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතර පැවතිච්ච ධර්ම සංවාදයක් කියලා පැහැදිලි කළොත් ඒ වඩාත් නිවැරදියි. පින්වත්නි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරනකොට මහා කොට්ටික මහරහතන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතනාරාම. ඒ පුරාණ ඉන්දියාවේ තිබිලා තියෙනවා වරුණ සහ අසී කියලා ගංගා දෙකක්. ඒ වරුණ සහ අසී කියන ගංගා දෙකට මැදි වෙලා නගරයක් හදලා තිබෙනවා. ඒ නගරය වාරාණසී කියලා නමින් නම් වෙනවා. ඒක පාලියෙන් බාරාණසී කියලා කියනවා සිංහලෙන් බරණැස් නුවර කියලා කියනවා මෙන්න මේ බරණැස් නුවර එදා කාලේ හිටපු බ්‍රහ්මදත්ත රජතුමා විසින් මුවන්ට અભය දාණය දීපු තැනක් තියෙනවා එතෙට කියනවා මිගදාය කියලා ඒ මුවන්ට અભය දාණය දුන්න ඒ ස්ථානයේත ඒ හිත නිවන්න උත්සාහ කරන ඍෂිවරු වගේ අය හිමාල කැලේ ඉඳලා අහසින් ඇවිල්ලා බිමට ගහිනවා. මොකටද? කැලෑවේ ලුණු එහෙම නැති නිසා ඒ අය ආහාරවලට එකතු කරන එකම රසකාරකයේ ලුණු. ඉතින් ලුණු ඉවර වුණාම හිමාල කැලේ ඉඳලා ලුණු අරගෙන යන ටවුන් එකට එනවා. ඒ නගරයට එනවා. අන්න ඒ නගරයට ඇවිල්ලා බිමට බහින තැන. ප්ලෑන් කරන තැන. එතන තමයි ඉති පතන කියලා කියන්නේ ඍෂිවරු පතණය වෙන තැන. ඉතින් මෙන්න මේ ස්ථානයේහි මේ ස්වාමින් වහන්සේලා දෙනම වැඩ වාසය කළේ. අපේ ශාසන ඉතිහාසයේ පින්නතුනි කොට්ඨිත මහරහතන් වහන්සේට සුවිශේෂ තැනක් ලැබෙනවා. ඒත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ දහස් ගණනක් වූ ශ්‍රාවකයන් වහන්සේලා අතරේ උන්වහන්සේ සුවිශේෂ හැකියාවන් ඇති ස්වාමින් වහන්සේලාට විශේෂ තනතුරු ලබා දුන්නා. ඉතින් මේ තනතුරු ප්‍රධාන වශයෙන් කොටස් 80කට බෙදලා තිබෙනවා. තනතුරු 80ක්. ඒ නිසා ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයෝ 89ක් බිහි වුණා. ඒ අයට කියන්නේ 80 මහා ශ්‍රාවකයෝ කියලා. එතකොට ඒ ශ්‍රාවකයෝ අතර ඉන්නවා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනා ඊට පස්සේ ඍද්ධිම තුන් අතර අග්‍ර කෙනා දිවස්ස තියන් අතර අග්‍ර කෙනා ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර කෙනා ඔය ආදිවාසී ප්‍රමුඛත්වයේ ලැබිච්ච ආඳුරු ඉන්නවා කොට්ටික මහරහතන් වහන්සේ කියන්නේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා අතරේ අග්‍ර කෙනා තවත් විදිහට කිව්වොත් මේ පට්ට චතුපටි සම්භිදාවන් කියලා කියනවා. චතුපටි සම්භිදා ලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා හැටියට තමයි කොට්ටිත මහරහතන් වහන්සේ හඳුන්වන්නේ. උන්වහන්සේ ඒක දීර්ඝ සංසාරයක ප්‍රාර්ථනා කරගෙන ආපු දෙයක් තමයි අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉෂ්ට කරගත්තේ. මේ කොට්ටිත මහරහතන් වහන්සේ රාත් වෙන්න කලින් පෙර දීර්ඝ සංසාරයේක ඈත අතීතේ පියුමතරා කියලා බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ පියුමතරා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පදුමුත්තර කියන බුදුහාමුදුරන් සිංහලෙන් කියන නම. එතකොට මෙන්න මේ පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක හාමුදුරු කෙනෙකුට අග්‍ර තනතුරක් දුන්නා. ඒ තමයි සතුපාටි සම්බිදාලාභී භික්ෂුන් වහන්සේලා අතරේ ආවල් හාමුදුර අග්‍රයි කියන ඒ තනතුර. මේක දැක්කා මේ මහා කොප්පිත හාමුදුරු ඒ කාලේ. දැකලා ගිහි එක් වෙලා ඉන්න වෙලාවේ දැක්කේ. ඉතින් දැකලා හිතුණා අනේ මේ හාමුදුරුවන්ට වගේ මටත් කවුරු හරි බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරු නමක් ළඟ මේ තනතුරුම ලබන්න නැත්තම් කියලා සිතක් එහෙම සිතක් පහළ ඉලේක ගිහිල්ලා කිව්වා අනේ බුදුහාමුදුරනේ මමත් කැමති කවුරු හරි වෙනත් බුදුහාමුදුරු නමක් අභියස මේ විදිහේ තනතුරක් ලබන්න කියලා. ඉතින් මේ තනතුර ලබන්න හරියට බැලුවොත් ඉතින් ඒකත් එක්තරා විදිහක ආසාවක් තමයි. ඉතින් සමහර වෙලාවට ඒ හාමුදුරුවන්ට අර පදුමුතර බුදුහාමුදුරන්ගේ කාලේ අර ගිහි මහත්ය වෙලා ඉඳෙද්දී බණහල රාත්‍රිය නිවන් දකින්න අවස්ථාවක් තියෙන්නේ නැති. හැබැයි අර තනතුරට ආගහිතිච්ච ගමන් මොකද උනේ? ආයි මහ කල්ප ගණනාවක් දීර්ඝ සංසාරයට වැටුණා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකන් බලාගෙන ඉන්න උනා. ඔන්න තනතුරු වලට ආසුන්හම වෙන දේවල් කල්ප ගණන් සංසාරයට වැටෙනවා. ඒ නිසා තනතුරු ගැන පොඩ්ඩක් ඔයිට වැඩි පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. ඉතින් පින්වත්නි කෙසේ වෙතත් මේ විදිහට ප්‍රාර්ථනාවක් කරලා බුදුරජාණන් වහන්සේගෙනුත් විවරණ ලබාගෙන දාන ආදී පින්දහම් සිද්ධ කරලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනා සවැත් නුවර ආශ්‍රිත ගේක. ඊට පස්සේ මේ හාමුදු මේ තරුණ ළමයා සසර කලකිරිලා මහාන වුණා. මහාන වෙනකොට සඳහන් වෙනවා හිස හිස භූගානෝනි කොණ්ඩේ කපනවනේ. ඒ හිස භූගාන කොටම සෝවන් ඵලයටපත් වුණා. හිත බූගාල ඉවර වෙලා ඊට පස්සේ මාන කරන්න සිවුරු පොරවනවනේ. සිවුරු පොරවන අවස්ථාවේදී රහත් වුණා. අර සංසාරේ හිත පුරුදු කරගෙන ආපු නිසා. ඉතින් මුන්වහන්සේට ආචාර්යයන් වහන්සේ වෙලා තියෙන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ. උපාධ්‍යායන් වහන්සේ වෙලා තියෙන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. දැන් හාමුදුරුවෝ මාන උපසම්පදා කරනකොට ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා කියලා දෙනමක් ඉන්නවා. හරියට ගිහි ඔයත්තන්ට අම්මයි තාත්තයි ඉන්නවා වගේ. දැන් අපේ ධම්මසිරි නායක හාමුදුරුවෝ අපි හැමෝම ඒ විදිහට පැවිදි වුණේ. අපි අපේ ස්වාමින් වහන්සේලාගේ ආචාර්යයන් වහන්සේ තමයි අම්පිටියේ ශ්‍රී රාහුල නායක මහා ස්වාමීන් වහන්සේ. සුපාධ්‍යායන් වහන්සේ තමයි මඩිහි මහා නායක මහින්පාණන් වහන්සේ. අන්න ඒ විදිහට ආචාර්ය උපාධ්‍යායයෙන් පැවිදි වුණා. ඉතින් දැන් මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ උන්වහන්සේ පින්වත්නි මේ චතුපටි සම්භිදාවල ප්‍රවීණය. ඒ කියන්නේ චතුපටි සම්භිදා කියන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා කාරණා හතරක් තියෙනවා. දැන් pāli භාෂාවේ මොකක් හරි වචනයක් තියෙනවනේ. ඒ වචනය ගත්තාම ඒ වචනේ හතරාකාරයකින් තේරුම් ගන්න පුළුවන්කම පළවෙනි එක තමයි වචන වචනේ අර්ථය අර්ථ කියලා කියන්නේ. ඊට පස්සේ ධර්ම කියලා කියන වචනේ අර්ථ එකක් ධර්මයේ තුළ යෙදෙන අර්ථය තව එකක්. ධර්මාර්ථය කියලා එකක් තියෙනවා. ඊළඟට මේ වචනේ හැදිච්ච හැටි. නිකම්ම වචනේ ඉගෙන ගන්නව දැනගන්නව විතර නෙවෙයි. දැන් අපි දන්නවා ක්‍රියාපදයක් ගත්තාම ධාතුවයි ප්‍රත්‍යයයි එකතු වෙලා තමයි ආඛ්‍යාපයක් ක්‍රියාවක් හැදෙන්නේ කියලා. අන්න ඒ වාගේ මොකද්ද මේකේ මූල ධාතු මේක රියදෙන ප්‍රත්‍යය මොකද්ද මේක නාම පදයක්ද මේක ක්‍රියාපදයක්ද මේක උපසර්ගයක්ද ආදී වශයෙන් ඒ විදිහට හොඳට දැන ගැනීම වැදගත් වෙනවා ඒ වචනේ හැදිච්ච හැටි ඒ ඊළඟට නිරුත්ති නිරුත්තිය කියලා කියන්නේ අර්ථ විවරණයක් තියෙන එක එක දැන් අලුත් අලුත් අර්ථ විවරණයන් තියෙන හරියට පරිස්සම් වෙන්න ඕන. මම දැක්කා මේ hina යන අර්ථ විවරණක් තියෙනවා සමහර තැන්වල. සමහරු වාන් දුරු කරන කරන කරන හින්දා වඳුරු වෙලා උපදිනවා. ඩෙඟ ඩෙඟක කනගාව කරකැවෙන හින්දා ඩෙංගු මදුරු වෙලා උපදිනවා. හරය කනින්දා හරකා වෙලා උපදිනවලු. ඉතින් ඔන්න ඔය වාගේ අමුතු විකාර රූපී අර්ථ විවරණයන් එහෙම නැත්නම් නිරුක්තියින් සපයන අයත් අද කාලේ බිහි වෙලා තියෙන බව දකින්නට අහන්නට ලැබෙනවා. කෙසේ වෙතත් මෙතන නිරුක්තිය කියලා කියන්නේ ඒ එක පදයක් වුණා ඒ පදයට විවිධාර්ථය තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් බික්ඛු කියන වචනේ ගන්න. ඒ බික්ඛු කියන පාලි වචනේ ගත්තාම එක නිරුක්තියක් තියෙනවා භික්ඛති ඉති බික්ඛ. මේ පාත්‍රය අරගෙන භික්ෂාව සොයා යන හින්දා ආහාර සොයාගෙන යන හින්දා භික්ෂුව කියලා. තවත් නිරුක්තියක් තියෙනවා සංසාරේ භයං ඉක්ඛතිති බික්කු. සසර බය දකින්න සූදානම් ඉන්න බය දකින්න හින්දා භික්ෂුව කියලා කියනවා. අන්න ඒ වගේ නිරුක්ති තියෙනවා. එතකොට අපි යම්කිසි පදයක් භාෂාවේ යෙදෙනකොට ඒ යෙදෙන්නේ මොන අර්ථයෙන්ද කියලා තේරුම් ගන්නවා. දැන් හොඳම නිදර්ශනයක් මම කියන්නම්කෝ. දැන් ඔයාලට උදා ඉංග්‍රීසියෙන් you කියලා කියනවා. නේද? එතකොට ඉංග්‍රීසියෙන් you කියලා කියන එක අපි සිංහලෙන් කොහොමද තේරුම් ගන්නේ? ඔය ඉංග්‍රීසියෙන් හැම එකටම වගේ you තමයි තියෙන්නේ. කොහමද? ඔබටත් you. ඔබ වහන්සේටත් you. තොටත් you. උඹටත් you. නේද? කොහෙටත් you, සමුසෙටත් you. එතකොට ඔන්න ඔය වගේ හැම වචනයකටම U තියෙන. හැබැයි අපි බලන්න ඕනේ ඊට පස්සේ ඒ U කියන පදය යෙදිච්ච භාවිතාවිත අනිත් වචන මොනවද කියලා. ඒ ඒකත් එක්ක යෙදිලා තියෙන වචන. ආ එන්නේ ඒකත් එක්ක යෙදිලා තියෙන වචනත් එක්ක බැලුවහම අපි තේරුම් ගන්නවා මොකද්ද? ආ මේක ගෞරවාර්ථයෙන් කියන එකක් මේ U කියලා තියෙන. මේ ඔබ වහන්සේ කියලා. ඊළඟට මේක නම් මේ බනින්න යොදාගත්ත යූල් එකක් මෙතන තියෙන්නේ කියලා ඔය ආදි වශයෙන් අපි ඒක තේරුම් ගන්නේ අනිත් පදත් එක්ක. අන්න ඒ විදිහට තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට නිරුක්ති පටිභාන කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එක. හැම හැම විදිහකටම තේරුම් ගැනීමේ තියෙන හැකියාව. එතකොට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන්නේ මේවට කියන්නේ චතු පටිසම්භිදා. තවත් විදිහකින් කියනවා නම් ඒකට සිංහලෙන් කියන්නේ සිව් පිළිසිඹියාපත් කියන. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වද්දී රහතන් වහන්සේලා 500 නමක් තෝරගත්තනේ. ඒ 500 නම සඳහාම දිවිය යුතු ප්‍රධාන සුදුසුකම පළවෙනි එක රහත් වෙලා තියෙන්න ඕන. දෙවෙනි එක තමයි අර චතුපටි සංවිදා කියන ලක්ෂණයන්ගේ යුක්ත වෙන්න. මොකද ඒ උන්වහන්සේලා තමයි මේ වචන හරියට යොදන්න පුළුවන් හැකියාව තියෙන උන්වහන්සේලා තමයි මේ වචනේ අර්ථය හරියට තේරුම් අරගන්නේ ඒ සුවිශේෂ හැකියාවක්. ඒ නිසා මේ භාෂාඥානයේ ශබ්ද ශාස්ත්‍රය පිළිබඳව ඒක හොඳට දැනගෙන ඉන්නවා. මේ වාග් වචන තාව කියලා කියන්නේ විද්‍යාව. වාග් විද්‍යාව. ඒතකොට මේ වචන හැදිලා තියෙන විද්‍යාත්මක පදනමකට. ඒ ඒ වචන එක එක්කිනාට ඕන ඕන තාලෙට හිතෙන හිතෙන විදිහට පෙනෙන තාලෙට හැඟෙන තාලෙට අර්ථ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒක ඊටාම දැනගත යුතු ප්‍රධාන කාරණාවක් වෙනවා. ඉතින් මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේට පින්වත්නි ඔන්න ඔය සුවිශේෂ හැකියාව දෙනවා. ඒතකොට මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් උන්වහන්සේ දැනගන්න ඕනුනහම උන්වහන්සේ නිතරම බුදුරජාණන් වහන්සේගෙන් අහන බුදුපියාණන් වහන්සේ මේකේ තියෙන මේ වචනේ අර්ථය විතරද? ධම්මාර්ථයක් තියෙනවා නේද? ධර්මාර්ථයක් තියෙනවද? එහෙම නැත්නම් මේකේ නිරුක්තිය මොකද? මේ වචනේ කොහොමද හැදිලා තියෙන්නේ? ඔය ආදී වශයෙන් නිතර අහනවලු. එහෙම අහලා අහලා නිතර දැනුවත් වෙලා තිබිච්ච ඉඳ එහෙම දැනුවත්කම් තියන අය අතරේ අග්‍රම කෙනා තමයි මහා කොට්ටිත මහ රහතන් වහන්සේ කියලා බුදු පියාණන් වහන්සේ අග්‍රස්ථානයේ උන්වහන්සේට ලබා දීලා තියෙනවා. පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නකොට අපි අවධානය යොමු කළ යුතු කාරණා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම දෙකක් තියෙනවා. දේශනා ක්‍රම දෙකක්. මොනවාද මේ දේශනා ක්‍රම දෙක? පළවෙනි එකට කියනවා නීතත්ත දේශනා. දෙවෙනි එකට කියනවා නෙය්‍යක්ත දේශනා. නීතාර්ථයයි නෙය්‍යාර්ථයයි. නීත අර්ථ කියන්නේ පමුණුවන ලද අර්ථ කියන. ඒ කියන්නේ ඒක අමුතුවෙන් වෙන වෙන අදහස් දෙන්න ඕනේ. ඒ වචනේම ඒ අදහස ගැඹ වෙලා තියෙනවා. නීතාර්ථය කියන්නේ ඒකයි. නෙය්‍යාර්ථය කියලා කිව්වහම ඒක පමුණුවා ලිය යුතු අදහස. අපි සාමාන්‍ය කියන්නේ understood කියලා. ඒක හිතා ගන්න ඕනේ වචනය. එතකොට අර අර ඒක හිතාගන්නේ කොහොමද අර භාවිතයත් එක්ක අර අනිත් පදත් යෙදিলা තියෙන ස්වභාවයත් එක්ක තමයි තේරුම් ගන්න ආ මේකින් අදහස් කරන්නේ මෙන්න මේකයි කියලා. ඉතින් ඒක ඊටාම් හොඳින් දැනගන්න ඕන සතරාගතයන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමේදී. ඉතින් මෙන්න මේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාට මේ හැකියාවල් හොඳට තියෙනවා. ඒ අතරේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රධාන වේදරා කටයුතු කරන ස්වාමින් වහන්සේ. ඉතින් දවසක් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙන් විමසනවා ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නය? ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ ඇහැ රූපය නිසා බැඳිලා තියෙනවද එහෙම නැත්නම් රූපය ඇහැ නිසා බැඳිලා තියෙනවාද කියලා ඇහුවා. ඇහැ රූපයන්ට සංයෝජනයක්ද එහෙම නැත්නම් රූප ඇහැට සංයෝජනයක්ද කියලා ඇහුවා. ඒක සරලව කිව්වොත් ඇහැ රූපේ නිසා බැඳිලා තියෙනවද රූපය ඇහැ නිසා බැඳිලා තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මහාගෝඨිත මහරහතන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරනවා. නතෝවාවුසෝ කොට්ඨිත චක්ඛු රූපාණං සංයෝජන. එවත්නි කොට්ඨිතයන් වහන්සේ ඇහැ රූපයේ සංයෝජනයක් නෙවෙයි. ඒ කියන්නේ ඇහැ රූපයට බැඳිලා නැහැ. න රූපා චක්කුස සංයෝජනම් රූප ඇහැට බැඳිලක් නැහැ. රූප ඇහි සංයෝජනයකුත් නෙවෙයි. යංච තත්ත තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගෝ තන් තත්ත සංයෝගන. ආ එහෙනම් මෙන්න මේ කියන තදුභය ඒ කියන්නේ ඇහැයි රූපයයි කියන காரணා දෙක නිසා හටගන්නවා නම් යම්කිසි ඡන්දරාගයක්. අන්නේ ඡන්දරාගය තමයි බැඳීම කියලා කියන්නේ. සංයෝජනය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ සංයෝජනයක් නෙවෙයි. ඇහැ රූපේ සංයෝජනයක් නෙවෙයි. රූපේ ඇහැ සංයෝජනයක් නෙවෙයි. එතකොට මෙන්න මේ ඇහැයි රූපයයි දෙකම එකතු කරනු ලබන යම් කිසි ඡන්ද රාගයක් වේ නම් ඒ ඡන්ද රාගය තමයි සංයෝජනය කියන්නේ. ඡන්ද රාගය කියන්නේ මොකද? ඡන්ද කියන්නේ කැමැත්ත. රාග කියන්නේ රාග කියන්නේ බැඳීම. කැමැත්තෙන් බැඳී යාම. තවත් ඉදිරියට කියනනම් කැමැත්ත ඡන්ද කියන්නේ කැමැත්ත, රාග කියන්නේ කැමැත්ත. එතකොට කැමැත්ත ඩබල් වෙලා. එතකොට වෙන්නේ මොකද්ද? දැඩි වූ කැමැත්තක් ඇති වෙනවා. අන්නේ කැමැත්තෙන් බැඳී යාම තමයි මෙතනදී සංයෝජනයේ හැටියට හඳුන්වන්නේ. මේකට බුදුර මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන ඇහැ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු සම්බන්ධයෙන් එහෙම මතක් කරනවා. ඒ අනුව කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දය කනට බැඳිලත් නැහැ. නහය ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නහයට බැඳිලත් නැහැ. දිව රසට බැඳිලත් නැහැ. රස දිවට බැඳිලත් නැහැ. කය ස්පර්ශවලට බැඳිලත් නැහැ. ස්පර්ශ කයට බැඳිලත් නැහැ. සිත සිතුවිලි වලට බැඳිලත් නැහැ. සිතුවිලි සිතට බැඳිලත් නැහැ. අන්න ඔය විදිහට සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරනවා. එතන මෙන්න මේ බැඳීම කියන වචනේ මෙතන යොදන බැඳීම කියන එක හඳුන්වන්න යොදන වචනය තමයි සංයෝජනය. සංයෝජනය කියලා දෙක එකට එකතු කරනවා කියන එක. දැන් බඳින කොටත් එහෙමනේ. නේද? දෙක එකට එකතු කිරීමනේ බඳිනවා කියලා කියන්නේ. ඒක සංකේතවත් කරන්න නේ පෝරුවේදී ඇඟිලි දෙක අරගෙන නූලකින් ගැට ගහන්නේ. ඉතින් ඒ නූලකින් ගැට ගහන තරමටම ලේසියෙන්ම කඩාගෙන යන්නත් පුළුවන් එකක් හැටියට නේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඕක. ඒකනේ බැඳ යමම වෙඩින් එකදී ඇල්බම් එක හදාගෙන ඉන්නත් නම් කඩාගෙන යන්නේ ගොඩක් අය නේද? ඉතින් කෙසේ වෙතත් මෙතනදී කියන්නේ ඒක නෙවෙයි සංයෝජන කියන්නේ දැඩිව ඇති කරගනු ලබන බැඳීම කියන එකයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ අවධාරණය කරන්නේ මොකද්ද? මේ අධ්‍යාත්මික ආයතන බාහිර අරමුණු වලට බැඳිලා නැහැ. බාහිර අරමුණු අධ්‍යාත්මික ආයතන වලට බැඳිලා නැහැ. එහෙනම් මොකක්ද මේ බන්ධනය ඇති කරන බලවේගය? අන්න ඒකට තමයි කියන්නේ ඡන්ද රාගය කියන්නේ. දැඩි වූ කැමැත්තෙන් බැඳී යාම ඡන්ද රාගය කියන්නේ ඒකයි. එතකොට පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේක අවධාරණය කිරීම සඳහා ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. ඒ තමයි කළු හරකයි සුදු හරකගේ උපමාව. කළු හරකයි සුදු හරකයි. හරක් දෙන්නෙක් ඉන්නවා. එක හරකෙක් කළු පාටයි අනෙක් හරක සුදු පාටයි. ඉතින් මේ හරක් දෙන්නා එක ලණුවකින් එක කොනක් එක් සුදු හරකගේ බෙල්ල ගැට ගහනවා. ඊට පස්සේ අනෙක් ලණුවේ කොන කළු හරකගේ බෙල්ල ගැට ගහනවා. එතකොට දැන් මේ හරක් දෙන්න ගැට ගහපු ගැස් එක ගැනනේ මම මේ කී කී කිව්වේ. ඉතින් ආ දැන් කළු හරකා සුදු හරකාගේ සුදු හරකාගේ බෙල්ල එක කොනක් ගැට ගහලා තියෙනවා ලනුවේ කළු හරකගේ බෙල්ල එක කොනක් ගැට ගහලා තියෙනවා. දැන් ඕක දකින්නවා කවුරු හරි කෙනෙක්. එතකොට ඒ දැකලා යා කියනවා සුදු හරකා කළු හරකගේ බෙල්ල ගැට ගහලා තියෙනවා. ඒකම නැත්නම් සුදු හරකා කළු හරකාට බැඳිලා ඉන්නවා කියලා කියනවා. තවත් එක්කෙනෙක් කියන නෑ කළු හරක සුදු හරකට බැඳිලා ඉන්නවා කියලා. ඒ විදිහට කියන්න පෙළඹෙනවා. එතකොට හරියට බැලුවොත් කළු හරක සුදු හරකට බැඳිලක් නෑ. සුදු හරක කළු හරකට බැඳිලක් නෑ. වෙලා තියෙන්නේ හරක් දෙන්න රැහැණින් ගැට ගහලා තියෙන එක. එතකොට මේ හරක් දෙන්නාගේම බැඳීමට හේතුව මොකක්ද? අර රැහන සංයෝජනය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා ඇහැ රූපයට සංයෝජනයකුත් නෙවෙයි රූපේ ඇහැට සංයෝජනයකුත් නෙවෙයි ඇහැයි රූපයයි දෙකම මුල් කරගෙන හට ගන්නව නම් යම් ඡන්ද රාගයක් එමෙත්ෙන් ඇලී අන්න ඒ පදනම් කරගෙන තමයි මෙතනදී මේ සංයෝජනය ඇති වෙන්නේ කියන එක. මම හිතන්නේ දේ ශ්‍රාවකයෝ මයික්‍රොෆෝන් ඕෆ් කරගත්තොත් හොඳයි නැත්නම් ඩිස්ටර්බ් වෙනවා දේශනාවට. එතකොට දැන් පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා. යේ නචකෝතේ ඒකේන දාමේනවා යොත්තේනවා සංයුත්තා සංපත්ත සංයෝජන. ඒ කියන්නේ මේ දෙදෙනා එක එක්කෙනාට බැඳිලා ඉන්නව නෙවෙයි මේ දෙදෙනාම බැඳලා තියෙන බලවේගය තමයි මේ යොත එහෙම නැත්නම් රැහන කියන එක. අන්න ඒ වගේ මෙතනදී අපි මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ ඇහෙන් රූපයට බැඳීමක් වෙන්නේ නෑ රූපයෙන් ඇහැට බැඳීමක් වෙන්නේ නෑ නේද දැන් උදාහරණයකට ගමු මලමිනියටත් ඇහක් තියෙනවා මලමිනියටත් ඇහැ අරගෙන හිටියොත් බාහිර සමාජයේ රූපක් තියෙන මලමිනිය ඉස්සරහා නමුත් මලමිනියට ඒ රූපයන් පිළිබඳව දැනීමක් හෝ හැඟීමක් හෝ කැමැත්තක් හෝ මොකක්වත් වෙනවද නැහැ මොකද මලමිණිය ඇතුලේ සිතක් හෝ සිටිවිලි ක්‍රියාත්මක වීමක් නැති නිසා. මලමිණියට කණක් තියෙනවා. මැරුණට පස්සේ කණක් නැහැ අඩනවා. නේද? සමහර අය ඉන්නකන් අඬන්නේ, ඉන්නකන් සලකන්නේ නැහැ. මැරුණට පස්සේ හරියට අඬනවා. ඒ අඬන්නේ මොනෝ කිය කීයද? පටිගතාම වැඩි කොටසක් මගේ අතට ගෙනල්ලා දෙන්න ඉති මහත්ය නැති වුණා කිය කී එහෙම අඬන්නේ. ඒ මහත්ය නැති වෙච්ච දුක නෙමෙයි, පඩිය නැති වෙච්ච දුක තමයි අඬන්නේ. ඉතින් එහෙම ආන්න නැහැ තියෙනවා. ඉතින් මොන විදිහට ගියේ කිය ඇඬුවත් මලමිනීට දැනෙන්නේ ඇයි? ඒ කන ඇසුරේ සෝත විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විඥානියත් එක්ක නාම ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එහෙනම් සත්වයා ඇහෙන් රූපවලට බැඳීමක් වෙන්නේ නැහැ. රූපවලින් ඇහැට බැඳීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ ඇහැයි රූපයි අතරේ බැඳීම ඇති කරන සංයෝජනය ඇති කරන චෛතසිකයක් තියෙනවා. සිටිවිල්ලක් තියෙනවා. මොකද්ද ඒ සිටිවිල්ල? අන්න ඒ සිටිවිල්ලට තමයි ඡන්ද රාගය කියන්නේ. අර හරක් දෙන්න බැඳලා තියපු රැහන වගේ. ඉතින් ඔය හරක් දෙන්නගේම බෙල්ලේ තියෙන රැහන් ගැට දෙක ලිහුවාට පස්සේ මොකද වෙන්නේ? හරක් දෙන්නාම නිදහස් වෙනවා. අන්න ඒ වාගේ කවුරු හරි කෙනෙක් ඔය ඇහැ සහ රූපය අතරේ තියෙන ඡන්ද රාගය ලිහල දැම්මොත් ගලවල දැම්මොත් මොකද වෙන්නේ ඇහැට බැඳීමක් ගැටීමක් ඇතිවන්නේ නැහැ ඇහැට ගෝචර වෙන රූපයට බැඳීමක් ගැටීමක් ඇතිවන්නේ නැහැ අන්න එතකොට එයා ඒ ඒ කියන මානසිකත්වය ඇති කරගත්තා නම් මොකද වෙන්නේ මේ බාහිර සමාජයේ අරමුණු පරිහරණය කරනකොට ඇලීම් ගැටීම් වලට යන්නේ මොකද හේතුව? එයා ඒ අරමුණු පරිහරණය කරන්නේම කැමැත්තෙන් බැඳී යාමෙන් නොවේ. ඇහැට ගෝචර වෙන රූපයක් බලනවා කියන හැඟීමෙන් පමණයි. එතකොට ඒ බලනවා කියන හැඟීම පමණක් තියෙන නිසා එයාට ඒ අරමුණ මුල් කරගෙන කෙලෙස් පහළ වීමක් සිද්ධ වෙන්නේ. දැන් බලන්න රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට ඇහැක් තියෙනවා. බාහිර සමාජ රහත් වුණා කියලා රූප නොපෙරී තියෙනවා. නේද? රහතන් වහන්සේලගේ හැඩ රූප පේනවා. හැබැයි රහතන් වහන්සේලා ඇයි ඒ රූප හමු වේ කෙලිස් අවසගන්නේ නැත්තේ? උන්වහන්සේලා ඇහැයි රූපයයි අතරේ අර ධම්ම සංයෝජනය ඇති කරන සුළු චන්දරාගේ ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට චන්දරාගේ ප්‍රහාණය කරපු නිසා මොකද වෙන්නේ? ඇහැ රූපය දකිනවා විතරයි ඒ දැකීම තුල බැඳී යාමක් වෙන්නේ නැහැ. තදින් අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුල කෙලෙස් පහළ වීමක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න අපිත් උත්සාහවත් වෙන්න ඕන. අපිත් වෑයම් කරන්න ඕන. කොහොමද? මෙන්න මේ අධ්‍යාත්මික ආයතන සහ බාහිර අරමුණු අතර ඇතිවෙන බැඳීම තුළ මෙන්න මේ සිදුවන ඡන්ද රාගය නැති කරගන්න. ඉතින් මහා කාශ්‍යප මේ සාරිපුත මහරහතන් වහන්සේ පින්වත්නි බොහෝම වැදගත් ප්‍රකාශනයක් මෙතෙන්දි කරනවා. මොකද්ද මේ වැදගත් ප්‍රකාශනය? ඇහැ රූපයට සංයෝජනයක් නම් රූපය ඇහැට සංයෝජනයක් වෙනව නම් දුක කෙලවර කිරීම පිණිස තථාගතයන් වහන්සේ විසින් භ්‍රමචර්යාව පනවන්නේ නැහැ කියලා අවධාරණය කරනවා. ඇහැ රූපයට සංයෝ. ඒ කියන්නේ ඇහැ රූපයට බැඳෙනවා නම් රූපය ඇහැට බැඳෙනවා නම් දුක කෙලවර කරන්න කියලා තථාගතයන් වහන්සේ භ්‍රමචර්යාව පනවන්නේ නැහැ. දැන් මෙන්න මෙතන අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද භ්‍රමචර්යාව කියන්නේ? ගොඩාක් අය හිතාගෙන ඉන්නේ අර පොහෙට සිල් සමාදන් වෙන ගියාම තුන්වෙනි සිල්පදේ වෙනුවට සමාදන් වෙන අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදිය යමි කියලා. අන්න ඒ ඒ සිල්පදේ ආරක්ෂා කරන එක තමයි භ්‍රමචර්යාව රකින්නේ කියලා. එතෙක්ම ලඝු කරන්න එපා. භ්‍රමචර්යාව කියලා කිව්වහම ඒකේ වචන අර්ථයෙන් තමයි ශ්‍රේෂ්ඨ හැසිරීම. බ්‍රහ්මයාගේ හැසිරීම බ්‍රහ්මචර්යාව. බ්‍රහ්ම කියන වචනේ පාවිච්චි කරන ශ්‍රේෂ්ඨත්වය ඒතර බෞද්ධයෙක් විදිහට අපිට තියෙන ශ්‍රේෂ්ඨම තැන තත්වේ තමයි නිවන. අන්න ඒ නිවන ඉලක්ක කරගත්ත යම් කිසි කෙනෙකුගේ චර්යා ධර්ම පද්ධතියක් තියෙනවා හැසිරීම් රටාවක් තියෙනවා අන්නේ හැසිරීම් රටාවට තමයි භ්‍රමචර්යාව කියන්නේ. නිවන ඉලක්ක කරගත්ත සිතින් කයින් වචනින් කරන ලබන ක්‍රියාකාරකම් වලට තමයි භ්‍රමචර්යාව කියන්නේ. ඒතර නිවන ඉලක්ක කරගත්ත කෙනෙක් කුමක්ද කරන්නේ? නිවන ඉලක්ක කරගත්ත එක්කෙනා නිවන් දකින්න නම් උත්තර කරන්න ඕන කෙලෙස් නැති කරන්න. නේද? කෙලෙස් නැති කරන එක්කෙනා කෙලෙස් වල රූට්ස් හඳුනා ගන්න ඕන. කෙලෙස් මුල් මොනවාද රූට්ස්? ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ඒවට කියන්නේ අකුසල මූල කියලා. ඒවා මුල් කරගෙන තමයි කෙලෙස් හටගන්නේ. කෙලෙස් හටගත්තාට පස්සේ තමයි ඒව සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන පව් බවටපත් වෙන්නේ. පින්වත්නි, කෙලෙස් හිතේ තිබ්බ කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ බණ කියන වෙලාවේ වුණත් ඔය ඇත්තන්ගේ හිතේ විතරනේ බණ කියන මගේ හිතේ කෙලෙස් තියනවද නැද්ද? කෙනෙක් හිතන්න පුළුවන් බණ කියන වෙලාවේ බණ අහන වෙලාවේ නම් කෙලෙස් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමනම් මම බණ කියන මමත් rahat වෙලා බණ අහන ඔයත් උත් rahat වෙලා කෙලෙස් නැත්තම් හිතේ. අපි හැමෝගෙම හිතේ කෙලෙස් තියෙනවා. ඒ තියෙන අනුසය මට්ටම. යට කිඳා බහැලා තියෙනවා. දැන් යට කිඳා බහැලා තිබිච්ච තියෙන නිසා කෙලෙස් මේ වෙලාව අපිට පෞසිද්ධ වෙනවද? නෑ අපිට පෞසිද්ධ වෙන්නේ. මොකද අපි හිතින් නරකේ හිතන්නේත් නෑ. නේද? අපි මේ වෙලාවේදී නරක දේවල් කියන්නේත් නෑ නරක දේවල් කරන්නේත් නෑ. ඒ කියන්නේ සිටිවිලි ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ නැහැ නරක විදියට මේ වෙලාවේ. ඒ නිසා අපිට ඒව පෞසිද්ධ වෙන්න. එතකොට ක්ලේශයක් කොහොමද පවක් බවට පත් වෙන්නේ? ක්ලේශයක් පවක් වෙන්නේ සිතින් කයින් වචනයෙන් නරක විදියට ක්‍රියාත්මක කරන්නේ අපට. එතකොට සිතින් ක්‍රියාත්මක කරන ඒවට අපි කියනවා විද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය කියලා. වචනෙන් ක්‍රියාත්මක කරණියට කියන මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්‍රලාප කියන කයින් ක්‍රියාත්මක කරනකොට කියන ප්‍රාණඝාතය, සත්තු මරණය, ළඟට හොරකම් කරන එක කාමයේ වරදේ හැසරේ. අන්න ඒක උඩ තමයි පව් සිද්ධ වෙන්නේ. ඒතර ඒ පව් වලට අනුරූපව තමයි සත්වයා දුගතියට යන්නේ. එතකොට සත්වයා සුගතියට යන්නේ පින් වලට අනුරූපව. එතකොට අර සිතින් කයින් වචනින් පව් කරනවා වගේම සිතින් කයින් වචනින් පින් කරන්නත් පුළුවන්. හැබැයි ඒ පින් වලටත් වෙන රූට්ස් තමයි මොනවාද? අර ලෝභ ද්වේෂ මෝහ. ඒතර ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන තමයි මිනිස්සු සමහර අය හැමෝම නෙමෙයි. සමහර අය ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන හොඳ දේවල් කරනවා. ඒතර මේ හොඳ දේවල් කිරීම නිසා හොඳ කර්ම රැස් වෙනවා. එතකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුතුව සිතින් කයින් වචරින් කරනු කරන ලබන ක්‍රියාකාරකම් වලට තමයි සංස්කාර කියන්නේ. කර්ම රැස් කරනවා කියන්නේ. ඒ කර්ම රැස් කිරීමට අනුරූපව තමයි සත්වයා සුගතිය දුගතිය උපදින්නේ. එතකොට සංස්කාර රැස් කර කර්ම රැස් කරලා තියෙනවා නම් සංඛාරපච්චය විඥාන ප්‍රතිසන්ද විඥානය පහළ නැවත උපදිනවා. ඉපදිච්ච එක්කෙනා රැස්කලේ පුඤ්ඤාභි සංකාරණං හොඳ ලෝකයක උපදිනවා හොඳ තැනට යනවා. ඊළඟට රැස් කරලා තියෙන නරක කර්ම නම් අකුඤ්ඤාදි සංඛාර නම් නරක තැනක උපදිනවා. අන්න ඒ විදිහට යන්නේ. එතකොට එහෙනම් නිවන් දකින්න මොකද කරන්න ඕන? නිවන් දැකීමේ ලැබෙන ප්‍රථම ප්‍රතිලාභය දුක නැතිවීමනේ. දුක නැතිවීමේදී දුක නැති වෙන්නේ පංචස්කන්ධය පහළ වෙන්නේ නැති තැනකනේ නේද? එතකොට දුක විග්‍රහ කරන තැන කියන්නේ ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා ආදී වශයෙන් කියන්නේ එතකොට ජාති කියන්නේ පංචස්කන්ධي 15 වෙනි. ඒතර පංචස්කන්ධي 15 වෙනි එකම දුකයි. ඒතර යම් තැනක පංචස්කන්ධي 15 වෙන්නේ නැත්නම් එතන දුකක් නැහැ. නේද? එතකොට අන්න ඒ දුක නැති කරගන්න නම් මොකද කරන්න ඕන පංචස්කන්ධයක් පහළ නොවන විදියට වැඩ කරන්න. පංචස්කන්ධයක් පහළ නොවන විදිහට වැඩ කරන්න නම් මොකද කරන්න ඕන? කෙලෙස් ඇති කර ගන්න හොඳ නැහැ හිතේ. හිතේ කෙලෙස් ඇති කර ගන්න හොඳ නැහැ. එතකොට හිතේ රාග ద్వේෂ මෝහ ඇති කරගන්නේ නැතුව සිතින් කයෙන් වචනෙන් කවුරු හරි කෙනෙක් පුළුවන් තරම් හොඳ දේවල් කරනවා නම් අර ආරේෂ්ඨාංගික මාර්ගේ මාර්ගාංග වඩනවා නම් අන්න ඒකට තමයි භ්‍රමචර්යාව කියලා කියන්නේ. එතකොට භ්‍රමචර්යාව කියන එකකින් අදහස් කරන්න තව එකක් තමයි මොකද්ද ආරිෂ්ඨාංගික මාර්ගය. ආරිෂ්ඨාංගික මාර්ගයේ මාර්ග මේ අංග දෙකක් තියෙනවා. කොටස් දෙකක්. මොකද කොටස් දෙක? ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්ත. ලෞකික ආරිෂ්ඨාංගික මාර්ගය පැවැත්මට උපකාර වෙනවා. ලෝකෝත්තර ආරිෂ්ඨාංගික මාර්ගය නැවැත්මට උපකාර වෙනවා. ඒ කියන්නේ සංසාර ගමන නවත්තන්න උපකාර වෙන්නේ ලෝකෝත්තර පැත්ත. ඒතර සසර ගමන නවත් මන් කියන්නේ සසර ගමන යන්නේ දිගින් දිගටම කෙලෙස් තියෙන නිසා කියලා. ඒතර සසර ගමන නවත්තන්න නම් මොකද කරන්න ඕන? කෙලෙස් නවත්තන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත දියුණු කරනවා කියලා කියන්නේ මොකද්ද? අර රාග ద్వේෂ මෝහ නැති වෙන විදියට සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරන්න. එතකොට කොහොමද දැන් මේක කරන්නේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. අපි දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේම සරලව ගත්තොත් ඇහැට පේන රූප බලන එකනේ, කනට ඇහෙන ශබ්ද අහන එකනේ, නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, ඊළඟට දිවට දැනෙන රස විඳින එක, කයට දැනෙන ස්පර්ශ විඳින එක ඔය ඔක්කොම කරලා ඉවර නිකන් ඉන්න වෙලාවට හිත හිත ඉන්නේ. ඔක්කොම ජීවත් වෙනවා කියලා කරන්න කොටක් නේද? එතකොට මෙන්න මේ කියන කාරණාවන් සිද්ධ කරනකොට මොකද්ද කරන්න ඕන? අපි දැන් මේ කාරණා කරනකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග වලට අනුකූලව කටයුතු කරන්න වෑයම් කරන්න. එතකොට දැන් අපි දන්නවා මේ අරමුණු ඇහැ කනනාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කළොත් වෙන්නේ මොකද්ද? කෙලෙස් ඇවිස්සෙනවා. එහෙනම් කෙලෙස් ඇවිස්සුනොත් මොකද වෙන්නේ? සසරට වැටෙනවා. සසරට වැටුනොත් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. එහෙනම් දැන් උන්න අපේ ටාගට් එකක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. මේ අරමුණු පරිහරණය කරන්න ඕන කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන්නේ. දැන් කෙලෙස් ඇවිස්සෙනවා කියලා රූප බලන්න නැතු ඉන්නද? ඒ මම නිතර කියන එක දැන් සමහරව හිතනවා මේ රූප බැලුවාම තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. අනේ ඉන්නම් මට ඔය කිසි රූපයක් එපා කියලා රූප බලන්න නැතු ඇස්වා ගන්න. දැන් ඇස් වැහුවාම රූප පේන්නේ නැද්ද? සමහරුන්ට ඇස් වැහුවම තමයි හොඳ හොඳ රූප පේන්නේ. <laughs> නේද? මෙතෙක් දැකපු නැති රූපක් පේන්න ගන්න ඇස් එක වහගත්තට පස්සේ. ඒ සමහරව මතක් කරගන්න ඕන නම් ඇස් එක වහගන්න සමහරව. නේද? අන්න ඒ වගේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ ඇහැ සංවර කරනවා කියන්නේ රූප බලන්නේ නැතුව ඇස් වහ ගන්නවා කියන එක නෙවෙයි. ඇහැට රූපයක් මුල් කරගෙන ඇති වෙන අර චන්දරාගය පාලනය කරගන්න එකයි ඇහැ සංවර කරගන්නවා කියන්නේ. එතකොට දැන් මොන ওই විදිහට ඇහැ සංවර කරගත්තේ නැති වුණොත් ඇහැට පේන රූපය මුල් කරගෙන කෙලෙස් අවශ්‍ය ගත්තොත් මොකද වෙන්නේ? සසරට වැටෙනවා. සසරට වැටුනොත් මොකද ආයි උපදින්න උනොත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳින්න වෙනවා නේ? එතකොට ඒක දුක් විඳින්න වෙන බව දැන ගැනීම. එතකොට මොකද ඒ? චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න දැක්ම නේද? සම්මා දිට්ඨිය. අන්න ඇහැ මුල් කරගෙන රූප මුල් කරගෙන කෙලෙස් ඇවිස්සීම තුළ සංගරාගින් මේ අරමුණු වල බැඳී යාම තුළ දුකටපත් වෙන්න වෙනවා සසරට වැටෙන්න වෙනවා කියලා කවුරු හරි කෙනෙක් දැනගන්නවා නම් ඒ දැන ගැනීම එයාට ඒ රූපය සම්බන්ධ සම්මා දිට්ඨිය පහළ වීමක් ඊට පස්සේ දැන් මොන දැනගත මේ රූපය දැක්කහම රාගය ඇති වෙනවා මේ රූපය දැක්කහම ද්වේෂය ඇති වෙනවා කියලා දැන් එයා දැනගත්තා රාග ද්වේෂ මෝහ ඇති වෙන එක සසරට වැටෙන්න හේතුවක් කෙලෙස් ඇවිසීම ඒ ඉඳලා දුක් විඳින වෙනවා කියලා දන්නවා දැන් රාග ద్వේෂ මොහ කියන්නේ නරක සිතිවිලින් ඒ සිතිවිලි ඇති කරගත දුක් විඳින වෙනවා. ඊට පස්සේ ඒ ඒ දැක්ම ඒ සම්මාදිට්ඨිය පදනම් කරගෙන ආ ඊට පස්සේ කරනවා. හරි. මේ සිතිවිලි ඇති කරගත්තොත් මේ දුක් විඳින්නේ එහෙනම් මම උත්සාහ කරනවා වෑයම් කරනවා ඒ සිතිවිලි වලට ප්‍රතිවිරුද්ධ හොඳ සිතිවිලි ඇති කරගන්න. අන්න සම්මාදිට්ඨිය පදනම් කරගෙන එයා ඇති කරගන්න මොනවද? සම්මා සංකප්ප ඒ කියන්නේ දැන් අර ඇහෙන් දැක්ක රූපේ එළිය ඇලුනනම් ඇලීම රාගයක් ඒක සසරට වැටෙන්න හේතුවක් කියලා දන්නේ කෙනා ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පේ හිතර ගන්නවා සම්මා සංකප්පේ ප්‍රතිවිරුද්ධ එක මොකද්ද මේ මේ අර රාගයට ප්‍රතිවිරුද්ධ එක තමයි නෙක්ඛම්ම සංකප්ප අන්න නෙක්ඛම්ම සංකප්පේ අධිකරගත්ත ගමන් අර කාම සංකල්පනා හිතින් ඈත් වෙනවා ඊට පස්සේ දැන් ඔන්න රූපයක් දැකලා කෙනෙකුට තරහක් තරහකාරයෙක් දැකලා තියෙන උදේ පාන්දර ඉතින් කේන්දි ගිහිල්ලා දැන් ඔන්න සම්මාදිට්ඨියෙන් මෙයාට පේනවා දැන් මොන එක සැරේටම මෙයාගේ හිතට මේ වගේ නරක ද්වේෂයක් තරහක් ඇති වෙලා තියෙනවා ඒ තරහ ඇති වුණා කියලා දැන් සිතිවිල්ලක් දැක්කා ඊට පස්සේ එයාගේ වෑයම එයා කරන්න ඕන මොකද්ද අන්න අර ව්‍යාපාද සංකල්පනා වෙනුවට අව්‍යාපාද සංකල්ප අන සම්මා සංකප්ප වලින් හොඳ සංකල්පනාවක් හිතට ගන්නවා. ඒතර හොඳ සංකල්පනා හිතට ගන්නකොට මොකද වෙන්නේ? නරක සංකල්පනා බැහැරෙනවා. හරියට අර දි รา ච ලී යණයක් උඩ හොඳ ශක්තිමත් හොඳ යණයක් කියලා ගැහුවාම අර දි รา ච යණේ කෑලි කෑලි ගැලවි ගැලවි එළියට විසියලා යනවා. අර හොඳ යණේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා පුටුව හෝ මේසය හෝ ඒ ලී භාණ්ඩේ ශක්තිමත් කරනවා වගේ. ඔබේ හිතේ දි รา ගිය ඔබ හිතේ ජරා ජීර්ණ කරන දුර්වල කරන නරක සිටිවිලි තියෙනවනම් ඒ සිටිවිල්ලට ප්‍රතිවිරුද්ධ කුසල සිටිවිල්ල ගන්න වෑයම් කරන්න. අන්න සම්මා සංකප්ප ඔබට දැන් ආවා. දැන් බලන්න රූප බලන්න ගිහිල්ලම මාර්ගාංග වැඩනවා දැන්. දැන් ගොඩක් අය කරන්නේ අනවබෝධය නිසා රූප බලන්න ගිහිල්ලා මේකේ චන්දරාගයෙන් බැඳිලා ඉවර වෙලා ගැටිලා කෙලෙස් අවුස්සගෙන සසරට වැටෙන එකනේ. නමුත් මේ සසරට වැටෙන්න හේතු වෙනම වෙන දෙයින්ම තමයි සසරෙන් ගොඩෙන්න වෙන්නේ. අර කියන්නේ වැලි වැටෙච්ච ලින් කටේම තමයි ගොඩෙන්න වෙන්නේ කියලා. ඒ වගේ මේ ලින් ලින්දට වැටිලා තියෙනම මේ අරමුණු පරිහරණය කරන්න කියලා. එහෙනම් මේකෙන් ගොඩ එන්නම තියෙන්නේ කොහොමද? ඒ දිහා යථාර්ථවාදීව දැකලා. එතකොට අන්න නරක සිටිවිලි හොඳ සිටිවිලි වලින් නවත්තලා දානවා. සම්මා මිච්ඡා සංකල්ප සම්මා සංකල්පයන්දී ඈත් කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්න ඕන? දැන් මොන සිතිවිලියාගේ හොඳයි. නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන ආදී වශයෙන් එයාගේ හිතේ හොඳ සංකල්පන පහළ වෙනවා. ඊට පස්සේ දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ හිත හිතා ඉන්න එකම සිතිවිලි හිත හිතින් එකම නෙවෙයිනේ. නේද? කතා කරනවා ජීවත් වෙන කාලේ. ඒතර කතාවට යාපාවිච්චි කරන සම්මා වාචාව. සිටිවිලි හොඳ නම් හොඳ සිටිවිලි වලින් යුතුව ප්‍රකාශ කරන වචන අන්න හොඳ වෙනවා. එතකොට යා ඒ වචන කතා කරනකොට සැලකිලිමත් වෙනවා. මොනවාටද අර රූපයේ ආස්වාදය ගැනම කල්පනා කර කර ඉන්නේ නැති වෙන්න. දැන් බොහොම මෙතෙන්දී තේරුම් ගන්න ඕන බොහොම ලස්සන ඉගැන්වීමක් තියෙන බුදුහාමුදුරන්ගේ. ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාමාන්‍ය කවුරු හරි කෙනෙක් රූපයක් දැක්කහම ඒ රූපේ සම්බන්ධයෙන් හැසිරෙන ආකාර තුනක් තියෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය පිට්ඨති කියනවා. අභිනන්දති කියන්නේ රූපෙන් සතුටු වෙනවා. සතුටු වෙනවා කියලා කියන්නේ ඒක ගැන තමන් හිත හිතා ඉන්නවා කියන්නේ. ඒක මනෝ කර්ම, මානසික කර්ම රැස් කිරීමක්. දැන් ඇහෙන් දැක්ක රූපේ තණ්හාවෙන් බැඳිලා ඒක ගැන හිත හිතා ඒකේ කෙලෙස් ඇවිස්සෙන විදිහට කල්පනා කරනවා. අන්න මනෝ කර්ම රැස් කළා. දැන් කවුරු හරි ඇහෙන් රූපයක් දැක්කා. ඒ රූපය දැකලා ඊට පස්සේ ඒ රූපේ තණ්හාවෙන් බැඳෙනවා. බැඳුනට පස්සේ යා ඒ රූපය ගැනමයි හිතන්නේ. ඇස් දෙක වැව්වත් ඇස් දෙක ඇරියත් එයාට ඒ රූපම තමයි පේන්නේ. ඊට පස්සේ මේ රූපය නැවත නැවත බලන්න කැමැත්තමයි ඇති වෙන්නේ. නේද? ඊට පස්සේ කැමැත්ත ඇති වුනහම ඉතින් හිතින් හිතනවා මේ ලබන සතියේ බලන්න නැත්නම් මේ සතිය නම් කොහොම හරි බලාගත්ත ලබන සතියේ බලන්න නැත්නම් කියලා එහෙම හිතනවා. නේද? සින්දු එහෙමත් මතක් වෙනවා මේ මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න ආදී වශයෙන් හරි කොහොම හරි කියලා වෙලා දැන් ඔන්න මෙයා හිතින් හිත හිත ඉන්නවා. අභිනන්දති. ඊට පස්සේ මොකද කරන්නේ? අභිවදති. අපි වදදීගෙන අර ඇහෙන් දැක්ක රූපයේ අගය අනිත් අයට කියනවා. යාළුවන්ට කියනවා, අඳුරන අයට කියනවා. ගොඩක් අය ඉතින් කීකරු නම් අමර දාතරක් කියනවා මම මේ මේකක් දැක්ක මම මේකට කැමතියි. අනේ මේක මෙහෙම කොහොම හරි මට ලබා දෙන්න ඔය ආදි වශයෙන් කියනවා. අපි වදති කියන්නේ ඒකයි. ඉතින් අම්මල තාත්තල උගර කැමති වෙන්නේ නැහැ. ළමයි ගැන දුරේ දිග බලලා කැමති වෙන්නේ නැහැ. කැම අම්මා තාත්තා අකමැති වුණත් මේ ළමයා මේක අතහරින්න කැමතිත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න අර කැමැති කැමැත්ත ඇති කරගත්ත රූපය දැන් මේ අමරකාතර කියනකොට එක වචී කර්ම. වචනින් කරන ක්‍රියාවක්නේ. රූපේ බැඳිලා රූපේ අගය අනිත් අයට කියන්න ගන්න. එතන වචනින් කර්ම රැස් වෙනවා. එතකොට මේ වචී රූපේ බැඳිලා වචී කර්ම කොච්චර සිද්ධ කරනවද කියලා බලන්න. නේද? රූපේ බැඳෙන අය වචී කර්ම සිද්ධ කරනවනේ. ඒ වචී කර්ම සිද්ධ කරන එකට දැන් කාලේ ළමයි කියන්නේ මල් කඩනවා කියලා. <laughs> ඉතින් අන්න ඒ වාගේ නේද එක එක රූපේ බැඳිලා ඉවර වෙලා රූපේ ආස්වාදින් බැඳිලා එක එක කෙනා කතා කරනවා ඊට පස්සේ මේ රූපේ තමන් කරගන්න බැරි වුණාම අන්තිමේදී මොකද කරන්නේ සමහර වෙලාවට රූපේ තමන් කැමති රූපේ තමන්ට ලබා ගන්න බැරි වුණාම වචී දුස්චරිත කරනවා බොරු කියනවා නේද රූපයේ අගේ නැති අගයක් කියනවා එහෙම නැත්නම් තමන්ට ලබා ගන්න බැරි වුණාම කේලම් කියන රූපය මුල් කරගෙන. රූපේ මුල් කරගෙන කේලම් කියන අය. දැන් අර සමහරු ඉන්නවා තමන් කැමති රූපේ තමන්ට ලබා ගන්න බැරි වුණාම අනිත් අයට දෙන්නත් කැමති නැහැ. ඒ ඊට පස්සේ කේලම් කියනවා. ඒකනේ අර කේලමක් තියෙන්නේ. ඔබ පෙම් කරන ඔබේ කුමාරී මට දාදරේ ගිය අතිදේ කියලා. අමුම අමු කේලමක් නේද? අන්න ඒ වගේ කේලම් කියලා බෙහෙද කරනවා. කලබල ඇති කරනවා. ඒ වචී දුෂ්චරිත. ඊට පස්සේ මම මේ සරලව කියන්නේ ප්‍රායෝගික කාරණාත් එක්ක වැඩගත් ධර්ම කාරණාව ගැඹුරු කාරණාව. ඊළඟට පින්නාති හතර තුන්වෙනි අජ්ජෝ සාහිතිත්‍ති. අජ්ජෝ සාහිතිත්‍ති කියන්නේ අර රූපේ නිමග්න වෙලා ඒන් තොර ජීවිතයක් ගත කරන්නේ නැතුව එයම ලබා ගැනීම පිණිස කායික ක්‍රියාකාරකම් කරනවා. ඉතින් දැන් අර අම්මල තාත්තලා කැමති නැත්තම් මොකද කරන්නේ? කැමති රූපය අරගෙන පැනලා යනවා. එහෙම ආයෙන අවස්ථාවක් තියෙනවා. මේ දන්න හොරකම සිද්ධ වුණා. අම්මල තාත්තලගේ හිත රිදවන්න අකමැති නම් මොකද කරන්නේ? ධාර්මික පැත්තට නැඹුරු වෙනවා. හොරකම් කරන්නේ නෑ. ධාර්මික පැත්තට නැඹුරු වෙලා කියන අම්මට තාත්තට විරුද්ධ වෙන්න බෑ අනේ මට. ඒ නිසා මේ වාත්මය අපිට බැරි නම් ලබනා මේ hali අපි දෙන්න එකතු වෙමු කියලා දෙන්න එක පන්සල් ගිහින් මූට්ටු කරලා පහන්පත්තු කරනවා. නේද? මූතු කරලා මල් පූජා කරනවා. හිතන්නේ මේ පහන් මූතු වෙච්ච වගේම ලබනාන්තයෙන් මූතු වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. නමුත් අර බලන්න අවිද්‍යාවක මහත අන්නේ මේ විදිහට මිනිස්සු අර විදිහට කර්ම රැස් කරනවා. ඒතකොට දැන් මෙයා මොකද කළේ? රූපය මුල් කරගෙන තණ්හාවෙන් බැඳිලා නේද? තණ්හාවෙන් බැඳිලා සිතින් කර්ම රැස් කළා, වචනයෙන් කර්ම රැස් කළා, කයින් කර්ම රැස් කළා. සිත කය වචනේ කියන තුන් දොරින්ම කර්ම රැස් කර ඒවට කියන සංස්කාර කියලා. රැස් කරපු කර්ම වලට අනුරූපව ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානය පහළ වුණා ආයෙ උපදී. අන්න සංසාරයේ වැටිලා දුක් විඳින හැටි. එතකොට කොහොමද දැන් මේ දුකෙන් නිදහස් වෙන්නේ? අන්න එතකොට දැන් මම මුලින් කිව්ව සිතින් කර්ම රැස් නොකර කුසලය කුසල් සිත විලිතට ගන්නවා. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප, ආවිහිංසා සංකප්ප ඊට පස්සේ වචන සහ ක්‍රියාකාරකම් පාවිච්චි කරනවා. කොහොමද කුසලයේ පැත්තට හොඳ සිටිවිලි වලින් යුක්තව කරන හොඳ වචන පාවිච්චි කරනවා. එතකොට හොඳ වචන පාවිච්චි කරනවා වගේම හොඳ වචන පාවිච්චි කරනවා වගේම බණ කියන වෙලාවේ වැඩි වචන පාවිච්චි නොකර ඉඳීමත් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒ වගේ පින්වත්නි මෙතෙන්දී දැන් මම හොඳ වචන පාවිච්චි කරනවා ඊට පස්සේ හොඳ ක්‍රියාකාරකම් කරනවා. ඒ හොඳ ක්‍රියාකාරකම් කියන්නේ විතර වෙන එකක් නෙවෙයි. රාග ద్వේෂ මෝහ නැති වෙන විදිහ ක්‍රියාකාරකම් කරන්න ඕනේ. දැන් හොඳ දේවල් හොඳ ක්‍රියාකාරකම් රාග ద్వේෂ මෝහ සහිතවත් කරන්න පුළුවන්. නේද? ලෝභය සහිතවත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ලෝභ ద్వේෂ මෝහ නැතිව සිතින් කයින් වචනයෙන් කරනු ලබන හොඳ ක්‍රියාකාරකම් වෙනවා අන්න ඒව කුසල් ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත දියුණුව කරන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙකුට ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව නිවනම ඉලක්ක කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අන්න යා භ්‍රමචර්යාව පුරුදු කරන කෙනෙක්. ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග වැඩි වීම තුලින්මයි ලෝභ ද්වේෂ තුනී වෙන විදිහට සිතින් කයින් වචනින් හැසිරීමෙන්මයි ඡන්ද රාගය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන ඡන්ද රාගය ප්‍රහාණය කරන්න භ්‍රමචර්යාව අනුගමනය කරන්න කියලා. එතකොට භ්‍රමචර්යාව කියන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය අනුගමනය කරනවා කියන්නේ. අන්න එතකොට දැන් රූප නිසා සංයෝජනය ඇති වෙන රූප නිසා ඇහි බැඳෙනවා ඇහැ නිසා රූපේ බැඳෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ චන්ද රාගය ප්‍රහාණය කරන්න ඕනේ රූප බලන්න නැතුව ඉන්න සද්ධාන්න නැතුව ඉන්න කියලා එහෙම කියනවා. එතකොට එහෙම නොකිව්වේ මොකක් නිසාද? මේ බැඳීම ඇති වෙන්නේ අන්න අර ඡන්ද රාගය තුලයි කියන එක අවධානය කරන්න. එතකොට ඒ ඡන්ද රාගය නැති කර ගැනීමෙන් තමයි අපිට මේ බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අවසානයේදී සාරිපුත මහරහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට කොට්ටිත මහරහතන් වහන්සේට මෙහිම ප්‍රකාශයක් කරනවා. ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේටත් ඇහැක් තියෙනවා. උන්වහන්සේත් ඇහෙන් රූප දකිනවා. නමුත් උන්වහන්සේ ඇහැ ගැන හෝ රූපය ගැන හෝ ඡන්ද රාගයක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේගේ සිත ඡන්ද රාගයෙන් නිදහස් වෙච්ච සිතක්. අන්න ඒ වගේ. අපි අපිට ඇහැක් තියෙනවා, බාහිර සමාධියේ රූපක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? අන්න ඒ ඇහැයි රූපයි අතර ඇති වෙන ඡන්ද රාගය නැති කර ගන්න ඕන. ඒකට මොකද කරන්නේ? ආරේෂ්ඨාංගික මාර්ගය වඩන්න ඕන. එහෙම නැතුව ඇස් දෙක වාගෙන අනිත්‍යයි මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කිය කිය කියව කියවේ කියලා ගන්න ගිරව් වගේ ආත්මිකට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට ඒ ක්‍රමවේදය හරියට දැනගෙන ඉවර වෙලා ඒක ප්‍රායෝගික ජීවිතයට ක්‍රියාත්මක කරනවා. සිතින් කයින් වචනින් කොහොමද මේ චන්ද රාගය අතහැරගන්නේ කියන එක ප්‍රායෝගික කරන්න ඕන. ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණයක් තමයි. මොකද මේ ඇහැයි රූපයයි අතර චන්දරාගය ඇති වෙනවනම් ඒ ඇහැයි රූපයයි දිහා බලන්න ඕන කොහොමද බලන්න ඕන? ත්‍රිලක්ෂණය. මොකද ත්‍රිලක්ෂණය? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ මේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඒ ඇහැ සම්බන්ධ වෙන සියලුම දේවලුයි මොහොතක් පාසා ඇති වෙලා නැති වෙනවා කියලා දකින්න ඕන. මම ඊටාම කෙටියෙන් මතක් කරන්නම් මේ ඇහැ සම්බන්ධයෙන්ම මේ ඒ කාරණා ටික අනිත් කාරණා ඔක්කොම එකට යන්නේ ඒක තේරුම් ගන්න. දැන් ඔන්න ඇහක් තියෙනවා ඒකට කියන චක්කු කියලා. ඇහැ ඇසුරෙහි විඥානයක් තියෙනවා ඒකට කියන චක්කු විඥාන කියලා. ඒ ඇහැට රූපයක් පේනවා ඒකට කියන රූප කියලා. ඇහැයි චක්කු විඥානයයි රූපයයි එකතු කරනවා ඒක සිටිවිල්ල ඒ සිටිවිල්ලට කියනවා චක්කු සම්පස්සේ කියලා. ඒ එකතු වීම නිසා ඇහැ රූපය දකිනවා ඇහැ රූපේ විඳිනවා අන්න ඒ විඳණයට අර ස්පර්ශය මුල් කරගෙන නිසා මේ විඳණය ඇති වුනේ ඒ විඳණයට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. එතකොට ඇහැට පෙනුනේ රූපයේ ලක්ෂණ එකක් නම් අර චක්කු සම්පස්සජා වේදනා සුඛ වේදනාවක් වෙනවා. ඇහැට පෙනුන රූපේ කත රූපයක් නම් චක්කු සම්පස්සජා වේදනා දුක්ඛ වේදනාවක් වෙනවා. ඇහැට පෙනුනේ කටක් නැති ලස්සනක් නැති රූපයක් නම් චක්කු සංපස්සජා වේදනාව උපේක්ඛා වේදනාවක් වෙනවා. ඒතර සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ? ඔය සුඛ දුක් උපේක්ඛා කියන වේදනා හැමුවේ තණ්හාවට යනවා. වේදනා පත්‍ය තණ්හා කියපු විදිය. අර තණ්හාවෙන් බැඳෙනවා. ඊට පස්සේ උපාදානයට යනවා. ළඟට ගන්නවා. කඩින් අල්ල ගන්නවා. ඊට පස්සේ මේ වේදනාව හිතේ තියාගෙන විඳවනවා. එතකොට අන්න ඒක නවත්ත ගන්න මොකද කරන්න ඕන? අර වේදනාව අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මේ ඇහැට රූපයක් වෙනුනාම සුඛ වේදනාවක් ඇති වුණා. හැබැයි තව රූපයක් වෙනිච්ච ගමන් ඊළඟ රූපේ කලින් දැක්ක රූපය අනිත්‍ය වෙලා ඉවරයි. එහෙනම් මේ රූපයේ අමුතුවෙන් බැඳිය යුතු වන්නේ නෑ කියලා තේරුම් ගන්න. එතකොට අපි හිතන්න ඕන කොහොමද අපි මේ ගොඩාක් කැමති දේවල් අපි ලබනවා කියලා හිතුවට අපි කැමති දේවල්ම නෙවෙයි ලැබෙන්නේ. මොහොතක් හෝ වෙනස් වෙච්ච දෙයක් ලැබෙන්නේ. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. ඔය අතු කොහේ හරි පොලේ ගිහිල්ලා අඹ තෝරනවා. ඒ සුපර් මාකට් එකකට ගිහිල්ලා අඹ තෝරනවා. ඔහේ නම් ඉති බෝගරක් තියෙනවා අඹ ගෙඩියක් දෙකක් එක જાතියෙන්. මෙහෙනේ අඹ වර්ග තියෙනවා. හොඳ හොඳ අඹ වර්ග තියෙනවා. ඉතින් කොහොම හරි දැන් ඔන්න අඹ හරි කෙසෙල් හරි තෝරගෙන එනවා. ඒකේ පාටයි සුවඳයි එහෙම දැකලා කන්න ආසාවක් ඇති වෙනවා. ඇවිල්ලා දැන් අඹ ගෙඩිය කපාගෙන කනවා. කනකොට එයා හිතනවා මම මේ පොලේ තිබිච්ච අඹය කන්න ආසයි. ඒතුණු මම අඹ කනවා කියලා. හරියට බැලුවොත් ඇත්තටම එයා කන්නේ අඹම නෙවෙයිනේ. කන්න ආසාව ඇතුනේ අඹ තමයි. හැබැයි එයා කන්නේ කෙල සමග මුසු අඹ නේද? එතකොට අඹ වෙනස් වෙලා එතනම. දැන් එයාට කැමැත්ත ඇතුනේ කෙල සමග මුසු අඹද? දැන් පොලේ සුපර් මාකට් එකේ තව රටවල් අර ඔලිව්ස් එහෙම විකුණන්න තියෙනවා වගේ කෙල්ල සමග මුසු අඹ විකුණන්නට ඇත කියලා බෝතල්වල දාලා තිබ්බොත් කයිද? කන්නේ එතකොට කන්න කැමැත්ත ඇති වුණ එකකට කන්න සිද්ධ වුණේ තව එකක්. අන්න එහෙනම් මේ අනිත්‍ය වෙන ලෝකේ නිට්ටය නොවන නිට්ටය වෙන කිසි දෙයක් නැහැ. අනිත්‍ය ලෝකේ හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙලා යනවා. මෙන්න මේ යථාර්ථය හොඳින් තේරුම් ගත්තනම් අර සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවල ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. මුලා වෙන්නේ ඇලීම් ගැටීම් මුලා වෙන්නේ නැත්නම් ඒ තුල කෙලෙස් පහළ වෙන්නේ කෙලෙස් පහළ වෙන්නේ නැත්නම් කෙලෙස් පහළ නොවුන සිතකින් සිතින් කයින් වචනයෙන් ක්‍රියා කළාට කර්ම රැස් වෙන්නේ කර්ම රැස්ුනේ නැත්නම් සංස්කාර ගොඩ නැගුණේ නැත්නම් සත්වයාගේ මතු භවයක පහළ වීමක් නැහැ මතු භවයක පහළ වීමක් නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකක් නැහැ දුකක් නැත්නම් එතනදී නිසා ඒක තමයි නිවන ඒ නිවන දකින්න තියෙන කොතැනද? රූප බලන තැනයි. ශබ්ද අහන තැනයි. ගඳ සුවඳ ආග්‍රහණය කරන තැනයි. රස විඳින තැනයි. ස්පර්ශ විඳින තැනයි. හිතන තැනයි. එහෙනම් නිවන දෙන්නේ කොතැනද? මෙතනයි. අරමුණු පරිහරණය කරන තැනයි. ඒක හොඳින් තේරුම් අරගෙන කටයුතු කිරීමයි වැදගත් වන්නේ. ඉතින් අන්න ඒ සඳහා ඔබ වෑයම් කරන්න ඕන. ඒ සඳහා අරමුණු පරිහරණය කරනකොට අරමුණු සහ ඉන්ද්‍රයන් අතර වෙන ඡන්ද රාගය නැති කර ගැනීමට අරමුණුත් ඉන්ද්‍රයන් තුලත් අනිත්‍ය ලක්ෂණය හොඳින් දකින්න වෑයම් කරන්න. අන්නේ අනිත්‍ය ලක්ෂණය හොඳින් දකින කෙනාට සියලු අරමුණු කෙරේ අවබෝධයෙන් කලකිරিলা අවබෝධයෙන් අරමුණු අතහැරලා දාලා ඒ අවබෝධයෙන් මේ නිවන කරා ගමන් කරන්නට වාසනාව උදා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණාන් සංසීන් හැමදුතුම් නිවන් සුව සැලසේවා සාමාන්‍ය මම රිවිෂන් එකක් දෙනවා හැබැයි අද වෙලාව නැහැ තවත් දේශන කීපයක් යැත්තන් තියෙන වටිනා දේශනයක් අපේ ධර්මාචාර්යවරිස්සී සලසන අපේ කරුණාරත්න බණ්ඩ මහත්මයාගේ දේශනාවකුත් මම දැක්ක තියෙනවා. ඉතින් ඒ නිසා අපි අමුතුවෙන් සිහිපත් කළ යුතු වන්නේ කෙසේ වෙතත් සංයුක්ත නිකායේ වේදනා සංයුත්තේ කොට්ඨිත සූත්‍රය උපයෝගී කරගෙනයි අද පින්නතුන් වෙනුවෙන් මේ දේශනාව සිදු කළේ අරමුණු හැම වේ චන්දරාගින් නොබැඳී ඉඳීම තුළින් ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයයි මේ තුල අවධාරණය කළේ. අපේ අතිපූජනීය නායක මහා ස්වාමීන් වහන්සේගේ වොෂින්ටන් බෞද්ධ විහාරවාසී පින්වත් ස්වාමින් වහන්සේලගේ අවවාද අනුශාසනා පරිදි අද මේ පින්කම් මාලාවේ මේ ධර්ම දේශනාව මෙලෙසින් පැවැත්වුණේ. ඉතින් අපට සඳහන් කරලෙවල තියෙන දායකත්වය ආර්යපාල සහ ශ්‍රියාන් ජයසේකර පද්මාරත්නායක දෙමාපියන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම නිමල් රත්නායක පියාණන් ඇතුළු මියගිය ඥාතීන් පින් පැමිණවීම එවාගේම වොෂින්ටන් සහ වීටන් බෞද්ධ විහාරස්ථානවල වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ භාග්‍යන සියලු දෙනාටම සෙත් පැතීම කියන අරමුණු පෙරදරි කරගෙනයි දායකත්වයේ දරා කටයුතු කළේ. ඉතින් දායකත්වයේ දරන පින්නතුන් හැම දිනාගෙම සිතන්ගේ පැතුම් එලෙසින් ඉෂ්ට වේවා පරිලෝසපත් සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. පින්වත් ඔබ සෑම සියලු දෙනාගේම පරලෝකපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම ලෝකයක් සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදය රැකවරණින් හැම දිනාටම එකලෙසින්ම සලසා දෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. විශේෂයෙන්ම මේ උදාාරතර කුසල ධර්මයන්ගේ ආශිර්වාද බල මහිමින් වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති අපේ අති පූජනීය නායක මහා ස්වාමීන් වහන්සේට ඒ වගේම විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාට ඒ වගේම දායකත්වයේ දරා කටයුතු කරන පින්තුන් හැම දෙනාටම හැම යහපතම ශාන්තියම සපතම උදා වේවා ඒ වගේම මේ පින්කම් සඳහා විවිධ ආකාරයෙන් අපහිත දෙන උදව් උපකාර කරන දැක බලා වූ සතුට වන සෑම සීල දෙනාටම සම යහපතම ශාන්තියම සැනසෙල්ලම උදා වේවා පින්වත් ඔබ සෑම දෙනාටම සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් ඈතරව ලැබෙන උතුම් අමා මහ නිවන් සුවත් ඒකාන්තයෙන්ම සිද්ධ වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා විවිධ තාක්ෂණික දෝෂතියදී වුණත් පින්ගම හා දේශනාව හා පින්වතුන් එක්රැස් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපගේ කලා වෙන්දබ කලාල ඡන්ද කිත්ති තේරු Facebook Facebook පිටුවහරහත් අපි මේක සජීවීව විකාශය කළා. ඉතින් සජීවීව මේ දේශනාව Facebook ඔස්සේ නරඹුත් පින්වතුන් හැම දිනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සහභාගී වූ සෑම සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවයේ උදා වේවා මෙලව සුව වේවා පරලොව සුව වේවා හැමත හැකි තරම් ඉක්මනින් අමා නිවන් සුවත් සැලසේවා කියලා සාදුල ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. කලින් සදාවත් පිටාපි අපි වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරමු බයික් දේවල් ආකාරයක්පත් වුණා. අපේ වශයෙන් බෞද්ධ මහා විහාරස්ථානයේ සිදු කරගෙන යන බවන අදහස් සිදු කරන්නේ දෙන ඒ